මේ විදිහේ යෝගාවචර පිරිසකට දානියක් දෙන්නා කියලා කියන්නේ අපි සද්ධර්ම මාර්ගයේ ගමන් කළා කියන එකයි. ඊළඟට ඵලය මොකද්ද? සැනසීම, සතුට, සහනය. ඒ වගේම කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාවාදී ගුණධර්ම තමාගේ චිත්තසංතානයේ තුල තැන්පත් වෙනවා. ඒ තුළින් මොකද වෙන්නේ? සිත පිරිසිදු වෙනවා. ලේ ධාතුවත් පිරිසිදු වෙනවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලබනවා. ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් භාවය. මේ මේවා තමයි සද්ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ලබන්නා වූ ඵල. මාර්ග ඵල විවර ගමන්නේ. සද්ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපිට බන ඵල මේ පෙන්වන්නේ. කවද්ද මේ ඵල ලැබෙන්නේ? දැන් ලැබෙන්නේ. සම්දිත්තිකයි. සද්ධර්මයේ සම්දිත්තිකයි. අකාලිකයි. සද්ධර්ම මාර්ගයට ඇතුළු වෙනකොට මේ ගමන් කරනකොටම ක්‍රියාත්මක වෙනකොටම ඵල ලැබෙනවා. ඒ ඵල තමයි සැනසීම, සතුට, සහනය, දීර්ඝායු සම්පත්තිය ජනප්‍රියතාවය, සැපවත්භාවය, ශරීර ශක්තිය, ඒ වගේම මානසික ශක්තිය. මේවා තමයි ලබන ඵල. ඒවා ප්‍රයෝජනෙට අරගෙන අපි තව තවත් කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව දියුණු කරගෙන ලෝකෝත්තර ඵලත් ලබනවා. ඒතකොට ලෞකික ඵලත් ලබනවා, ලෝකෝත්තර ඵලත් ලබනවා. ඒ ලෝකෝත්තර ඵල තමයි දහම් අවබෝධ කර ගැනීම. යථාර්ථය දැකීම. ඒක තමයි ලෝකෝත්තර ඵල. එතකොට සද්ධර්ම මාර්ග ඵල. අසද්ධර්ම මාර්ග ඵල තමයි ඔය කරදර, කම්කටොළු, ප්‍රශ්න, අසහනය කරදරමයි ජීවිතයක හැමදාම ඒවා තමයි ඵල. මොකේ මොන ඵලද මාර්ග ඵල. මොන මාර්ග ඵලද? අන්න හරි. අසද්ධර්ම මාර්ග, අසද්ධර්ම ඵල. වෙන්න නේද? කරදරමයි ජීවිතේ හැමදාම. හොඳට මතක තියාගන්න වෙන්නතුනි සද්ධර්මයේ තුල කරදර, අසහනය, පීඩා, දැවීම, තැවීම නැහැ. සද්ධර්මයේ තුල. අසද්ධර්මයේ තුල සතුට, සහනය, දියුණුව නැහැ. ආන් මේක හොඳට තේරුම් ගත්තනම් හරි. එතකොට අපේ සැනසීම, සතුට, සහනය තියෙන්නේ සද්ධර්ම මාර්ගය තුල. පරිහානිය තියෙන්නේ අසත් ධර්ම මාර්ගය තුළ. මෙන්න මේක හරියටම පැහැදිලි කරගත්තා වූ පුද්ගලයා මග නොමග දන්නවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා අහලා තියෙනව නේද? මග්ග අමග්ග. අමග්ග කියන්නේ අසත් ධර්ම මාර්ගය. මග්ග කියන්නේ සත් ධර්ම මාර්ගය. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක මේ සාමාන්‍ය අපිට ඇති කරගන්න පුළුවන්. මෙයා සදාම් මගේ අදහම්මදිහිත් මෙයා ගමන් කරලා ඇති. ඕනම කෙනෙක් නේද? පවුන කරපු කෙනෙක් නෑ නේද? නෑ. අදහම් මාර්ගයේ ගමන් කළා. එදා අපිට ලැබෙන මොකද්ද? දැවීම, තැවීම, පරිහානිය, දුක, ශෝකය නේද? ඊළඟට දැන් අපි සදහම් මාර්ගයේ ගමන් කරනවා. දැන් මොකද්ද ඇති වෙන්නේ? සැනසීම, සතුට, සහනය. ආයුෂේ, වර්ණේ, සැපේ, බලේ, බුද්ධිමත්ව, නිරෝගී බව ඈ අන්න දැන් අපිට මග්ග අමග්ග ඥාන දස්සන විසුද්ධිය තියෙනවා. ආවුදුරනේ මේවා සරල කරන්න එපා කරන් කියලා. ඉතින් මට කවන්නේ මම මොනවා කරන්නේ. ඕවා ගැඹුරු ගැඹුරු කරන්න බාමුදුරනේ අපිට දකින්න බැරි වෙන්න. ඒකද හොඳ ඔය කට්ටියට දකින්න පුළුවන් වෙන්න සලස්සන එකද හොඳ. ආ මේකයි. මග්ග අමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග්ග කියන්නේ සද්ධර්ම මාර්ගය අමග්ග කියන්නේ සද්ධර්ම මාර්ගය එතකොට මේ අය පින් පව දෙකම කරලා තියෙනවා මේ කට්ටිය දැන් අසද්ධර්මයේ නිසා මොනවද ලැබෙන්නේ කියලා දන්නවා සද්ධර්ම මාර්ගයේ මොනවද ලැබෙන්නේ කියලා දන්නවා නේද ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒකයි තව තියෙනවා කාංකා විතරණ විසුද්ධිය කියලා එකක් කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ ඔය ඔය ඕකම තමයි දැන් මෙයාට සද්ධර්ම මාර්ගයේ ගමන් කළාන් පස්සේ සැනසීම සැපය සතුට ලැබෙනවයි කියලා සැකයක් නෑ නේද? කාංකා විතරණය වුණා සැක අයින් වුණා. දැන් සද්ධර්ම මාර්ගයේ ගමන් කරපු එක්කෙනා දන්නවා සද්ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සැනසීම සතුට සාමයේ දිනුව ලැබෙනවා කියන බව දැන් දන්නා නේද? ඒ ගැන සැකයක් නෑ නේද? අන්න කාංකා විතරණ විසුද්ධිය. සැක අයින් කරලා විසුද්ධියක් ලබනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, කාංකා විතරණ ඥාන දර්ශන විසුද්ධිය. ඔය තියෙන්නේ. කාංකා විතරණ විසුද්ධිය. මේවා මේ සාමාන්‍ය ජනතාවට දකින්න පුළුවන් තැන් ඔය. ඔය සත්ත්ව විසුද්ධියෙන් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, ධිට්ඨි විසුද්ධිය කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන එකයි. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. දැන් යා මග නමග දන්නවා. මග තමයි සම ආර්ය ස්ථායික මාර්ගය. නොමඟ තමයි අනාර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊළඟට දැන් මෙයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. දැන් එයාට එන්න එන්න හොඳ ජීවිතයක් ගොඩනගෙනවා. දැන් මෙයාට සැකයක් නැහැ. මේකම තමයි නිවන් මඟ. ඒ ගැන සැකයක් නැහැ නේද? අන්න සංකා විතරන විසුද්ධිය. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ධර්ම මාර්ගයේ හියදෙනවා. උද්‍යවය ඥානෙ, බංග ඥානෙ, බය ඥානෙ ආදී වශයෙන් ප්‍රතිපත්ති හියදෙනවා. ඊළඟට ඥාන දර්ශන විසුද්ධියට යනවා. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සත්‍ය අවබෝධ කර ගන්නවා. නිගාවන්න ඥානෙ ලබා ගන්නවා. ඒ නිසා මේවා අපිට ලබා ගන්න තියෙන දේවල්, ලබාගත හැකි දේවල් මේවා. ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තියෙනවානේ ඒවා අපි ලබා ගන්න ඕනේ. ලබා ගන්න පුළුවන්. සත්‍ය විසුද්ධිය. එතකොට සත්‍ය ආර්ය ධනය, සද්දා, සීල, හිරියොත්ප්ප, සුත, ත්‍යාග, පඤ්ඤා මම හිතන්නේ සෑහෙන දැන් මේ පින්නතුන් ධනවතුන් වෙලා කියලා මම හිතන්නේ. ධනපතියන් වෙලා තියෙන්නේ. හ්ම්. ධනපතියන් වෙලා දානපතියන් වෙලා දානපතිය කියලා කියන්නේ කාටද? දානපතිය කියලා කියන්නේ දාණයට අධිපතියා කියන එකයි. සමහර දන් දෙනවා දිව්‍ය සම්පත් වලට ආසාවෙන් දාසකමී. ඒගොල්ලන්ට කියන්නේ දාන දාසයෝ කියලා. දාන දාසයෝ. දානපතිය කියලා කියන්නේ ඒවා පිටිපස්සෙන් ඉඳ ඉඩ ඇරලා මෙයා දන් දෙමින් ඉදිරියට ගමන් කරනවා. එයා දාන දාසියෙක් නෙමෙයි දානපතියෙක්. එයා පතිය නායකයා ඉස්සල්ලාම යන්නේ නේද? එතකොට අර ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයෙන් පස්සේ ඒවා ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් ඇත්තෙම නෑ යාගේ. එයා හොඳ වැඩ කරන්නේ මොකටද හිත පිරිසිදු කරගන්න වෙන දෙයක් සඳහා නෙමෙයි. ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. ඒතර පාරමිතා පුරන අයට මේ ඔය ඔය කියන සම්පත් අර සාමාන්‍ය අයට වඩා හොඳින් ලැබෙනවා. ඒ අරමුණක් පැහැදිලි නෑ නේද? ආන්‍යය තමයි දාන ප්‍රතියෝ කියලා කියන්නේ. දාන ප්‍රතියෝ. අනිත් අය දාන දාසයෝ. දිව්‍ය සම්පත් වලට දාස වෙලා දන් දෙනවා. එතකොට මේ ලෝකේ ඉන්නවා ධනපතියෙක් ඉන්නවා. ධන දාසයෙක් ඉන්නවා. වැඩි හරියක් ඉන්න ධන දාසයෝ. <laughs> ධන දාසයෝ කියන්නේ කාටද? ධනීක දාසකම් කර කර ඕක ඉතින් අතගගා එකතු කර කර ගොඩ ගගා ඉතින් ඉන්නවා ධන දාසය කන්නේත් නෑ බොන්නේත් නෑ අදින්නෙත් නෑ ධනකට පිනව දෙන්නෙත් නෑ ධනයටම දාස වෙලා තව කෙනෙක් ඉන්නවා ධනයට අධිපතියෙක් වෙලා ධනයට අධිපතියෙක් කියන්නේ ධනයෙන් වැඩ ගන්නවා හොඳට කනවා හොඳට බොනවා හොඳට බොනවා කියන්නේ එළවලු සුප්, බාර්ලි, මාමයි, කීවි ඒවා හොඳට බොනවා කියන්නේ. ඈ එළවලු සුප් ඈ. මස්කටු සුප් නෙමෙයි. එළවලු සුප්, කීරි බාර්ලි ඈ රණවරා පොල් පලාය හොඳට බොනවා. හොඳට කනවා. හොඳට කනවා කියන්නේ පළතුරු එළවලු බත් අඩු වෙන්නේ ඈ. වචනින් ගන්න එපා. හොඳට කනවා, හොඳට බොනවා, හොඳට ගෙවල් දොරල් හදාගෙන යාන වාහන අරගෙන ධනෙන් වැඩ ගන්නවා. ඒතර ධනෙ නේද දාස වෙලා තියෙන්නේ. එයා මේ අධිපතිය නේද? ධනෙන් වැඩ ගන්නවා එයා. එයා ධනෙ අධිපතියෙක් එයා. සමහර ඉන්නවා ධනෙට දාසකම් කර කර ඉතින් කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, සීකට කරගෙන බරගගා ඉන්නවා. ඒ ධන දාසයෝ. තේරෙන්නේ එහෙනම් ඔය පින්නතුන් ධනපතිය වෙන්න හොඳේ ධනපතිය වෙන්න දානපතිය වෙන්න ආන්ියයි තමයි ආර්ය ශ්‍රාවකය කියන්නේ ආන් එතකොට අපිට තාම හොඳින් මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය ඈ සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි ඈ ඔක්කොම ලැබෙනවා සත්තාරි ධනය මේවා තමයි මගඵල කියලා කියන්නේ මගඵල දැන් මේ කට්ටියට තියෙනවද සද්දා ධනය? සීල ධනය? ලැජ්ජා ධනයක් තියෙනව නේද? ඒක තමයි. සුත ධනයක් තියෙනව නේද? ධර්ම ශ්‍රවණය කිරීමේ ලාභය තියෙනව නේද? ඊළඟට ත්‍යාග ධනය කියන්නේ? ඔව්. ලෝකේ අතහල යුතුයි කියන තීරණේ දන් දීම නෙමෙයි. දන් නම් දෙනවා ඔය බෞද්ධයෝ දන් දෙන්නේ. ත්‍යාග ධනය කියන්නේ ආර්ය ධනයක්. ලෝකේ අතහල යුතුයි කියන තීරණේ. ඡන්ද කියලා කියන්නේ. ඡන්ද චිත්ත විරිය වීමංස. පඤ්ඤා ධනයක් තියෙනවා. මේන් ওই කට්ටිය ලබාගෙන තියෙන මාර්ගඵල. මාර්ගඵල. කියන්න අපි මාර්ගඵල ගොඩාක් ලබාගෙන තියෙනවා කියලා. මාර්ගඵල හතක් ලබාගෙන තියෙනවා නේද? <laughs> සත්‍තරිය ධනේ මාර්ගඵල. සද්ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ලැබෙන ඵල. තේරෙන්නේ? ඕව ලබා ගන්න තමයි එහාට එන්න ඕනේ මාර්ගඵල ලබා ගන්න. අම්මේ දැන් භාවනා කරන්න ගිහිල්ලා මාර්ගඵලයෙන් ලැබලා තියෙනවද? ඔව් ඔව් ලැබලා තියෙනවා ලැබලා තියෙනවා. මොනවද ලැබලා තියෙන ඵල? සද්දා ධන, සීල ධන, හිරි ධන, ඔත්තප්ප ධන, සුත ධන, ත්‍යාග ධන, පඤ්ඤා ධන මෙන්න මේවා තමයි පුතේ මන් ලැබලා තියෙන මාර්ග ඵල. තේරුණාද? කියන්න බෑ නේද ඔය වෙන මොනවද? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධි, සංකා විතරණ විසුද්ධි. බය නැතුව කියන්න ගිහිල්ලා. ඔන්නව තමයි ලබලා තියෙන්නේ. ඒවා මොකෝවත් දැන් මහය ගන්න සෝවාන් ඵලය ලබන්න. සෝවාන් කියන එකේ තේරුම මන් නම් දන්නේ නැහැ. ආයෙ මොකටද? මන් නම් දන්නේ නැහැ සෝවාන් කියන වචනේ තේරුමවත් දන්නේ නැහැ. ආඳුර පොදුම කතානේ කියන්නේ. මේ කමටහන් දෙන්නේ සෝවාන් කියන වචනේ තේරුම දන්නේ නැතුව. මන් දන්නේ නැති අහු දන්නේ නැහැ කියන්නේ. හැබැයි සෝතාපන්න කියන එක කියන තේරුම දන්නවා. සෝත කියන්නේ නිවන් දැකපාර, ආපන්න කියන්නේ පැමුණා කියන එකයි. සෝතාපන්න කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කියන එකයි. ඒක දන්නවා. සෝවාන් කියන එකේ තේරුම දන්නේ නැහැ. මොකා එකතු කරපු වචනද මන් දවුවා. <laughs> ඉතින් මේ අද මේ දන් දුන්න කට්ටියට සතුටු වෙන්න මම මේ ටික ප්‍රකාශ කළේ. ඒ කට්ටිය ආර්ය සංගරත්නයේ දන් දුන්නා. ආර්යයන් වහන්සේලා ආර්ය පුද්ගලයන් වෙනුවෙන් පැමිණියා වූ පිරිසකට නෙමෙයි මේ දාණය දුන්නේ කියන බවත් මතක තියාගන්න. වෙනුවෙන් එන්න වෙන කෙනෙක් නේද? හැබැයි සභාපති වෙනුවෙන් එන්න නම් උපසභාපතිවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ සංස්ථාවේ සිකියුරිටි උනක් කමක් නැහැ. වෙන සංස්ථාවක් කෙනෙක් ආවොත් නම් බාර ගන්න යාපි. එහෙම නේද? ඒතර ප්‍රත්‍යඥ සංස්ථාවේ කෙනෙකුට පුළුවන් ද ආර්ය සංස්ථාව නියෝජනය කරන්න? ඒක නෑ කියන්නේ. ආර්ය සංඝ රත්නේ වෙනුවට අපි ඇවිදින්නයි ඉන්නවා. බුදුහාමුදුරුව වෙනුවට කරඬුව ධර්ම රත්නේ වෙනුවට පිරිත් පොත වෙනුවට නෑ. <laughs> ඒ වෙනුවෝනේ නෑ අපිට කෙලින්ම ඩිරෙක්ට් ආර්ය සංඝ රත්නේ කාටද සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිනේ කුසල් කරන්නේ. ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ආ මේ පුද්ගලයන් තමයි ආර්ය සංඝ කියන වචනේ ප්‍රකාශ කරන්නේ. ඒ කට්ටිය දුගතියට යන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ආර්ය කියන උත්තම කියන එකයි. දුගතියට යන්නේ නැහැ. තේරුණානේ? අන්න ඒ බඳු සමාජයක් අපි ඇති කරන්න ඕනේ. අද වෙලා තියෙන්නේ මොකද? මැරෙන මැරෙන එක අපායයි. මහා නායකයා මරණත් අපායයි. ඔයගොල්ලෝ ගැන කවර කතාවක්ද? ඒ තේකානම් උපකප්පතෝ කියලා වක්යෙන් වක් කරනවා. පිරේතයා කොට එන්න. මේකද බුදුදහම කියන්නේ. ඕක නම් බුදුදහම මට නම් එපා. ආයෙම කරගන්න. මරණ මරණ එක අපායයි. ඕනේ නෑ දුන්නතනේ. ශ්‍රද්ධාව ඇති කරගෙන ඉදිරියට යන්න අපායට ගියොත් මම වාද වෙනවා සම්පූර්ණයෙන්ම. මම යට වෙනවා. සද්ධම්මේ වෙන්නේ. ඒක වින්න බැරි දෙයක්. ධම්මේ අවික්කප්පසාදේන සමන්නාගතෝ අරිය ශ්‍රාවකෝ. නිර්යංවා තිරච්ඡාන යෝනිංවා පෙට්ටිවිසයන්වා උපපජ්ජිස්ස තීදනේ තණ්ඨානම් විච්චිති කවුද වතුනලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ වරදී එක. දැන් මේ කට්ටිය කියනවානේ බුදුහාමුදුරුවෝ කිව්වට බෑ. ප්‍රත්‍යඥයෙන් අනුමත කරන්න ඕනේ කියලා. කොහොම කිව්වට බෑ අපි අනුමත කරන්න ඕනේ කියනවා. බුදුහාමුදුරුවෝ පොතනක දේශනා කරලා මේ මගේ මේ ප්‍රකාශනය අනාගතයේ දිවිවන ප්‍රත්‍යඥයව අනුමත කළ පමණයි වළංගු කියලා ප්‍රතිනෝගා දේශනා කරලා නැහැ දෙන්නතුනේ. ඒ නිසා බෞද්ධයේ කපායට යන්න හේතුවක් නැහැ. අපායෙන් මුදවා ගැනීම සඳහා තමයි බුදුදහම අපිට බුදුහාමර ඉදිරිපත් කළේ තේරුණා නේද? අද කතෝලිකයෝ කියනවා පව් සමා කරන්න පුළුවන් ස්වර්ගයට මුල යවන්නලු. බොරු හරි ඇත්තාරි ඒගොල්ලෝ කියනෝනේ නේද? <laughs> ඒක බොරු හරි ඇත්තාරි. මැරෙන හැරෙන කාගේ වර්ගයේ කතෝලිකයෝ මැරෙන මැරෙන එක ස්වර්ගේ. බොරුවන් යතරි කියනවනේ. බෞද්ධයෝ මැරෙන මැරෙන එක අපායයි. තේකාන උපකප්පතු තමයි. ඕකට වැඩි කල් නැති ඉතුරු වෙන්න මම දෙන්නේ නැහැ. තේරුණා නේද? වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා ඔක් කැන්සල් කරලා දානවා. මේකේ ඥාතියින්ද බින්දෙන් මේක වෙනම කතාවක්. මේකේ ඥාතියින්ද බින්දෙන් මොකද අපේ අපි නොදන්න අය පවා අපේ ඒ සම්මා මොකද්ද මේ ශ්‍රද්ධාව නැති අය පවා නැති නැති නෑ නේද? ඒගොල්ලෝ හිතාව ඉතින් කරන්න දෙන්නේ අපිට කරන්න දෙයක් නෑනේ. උන් කොට ගන්න පින දුන්නට කමන්නේ මම මේ මීගේ ඥාතියින්ද දෙන්න දෙන්න එපා කියනා නෙමෙයි. නමුත් ඔයගොල්ලෙන් බලාපොරොත්තු වෙන්න එපා අය ජපුකට වැටෙන්න. මගේ කටාලේ හැරෙන ප්‍රමාණයක ඉන්නවා නම් බුද්ධිමතේ එහෙකටවත් මම මේ ජබුකට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. මට ඒ ශක්තිය තියෙනවා. තේරුණා නේද? මේ හාමුදුරු බය නැතුව මේවා කියන හැටි බය වෙනවකටද කියන්න ආය. තේරුණා නේද? ආන් එතකොට අපි බෞද්ධය වෙනවා ඉස්සරහට පින්නතුනේ දැන් බෞද්ධයෝ හැංගිලා ඉන්නේ බයේ. හැංගිලා ඉන්නේ. තේරුණා නේද? සද්ධාව ඇති කරගෙන ලෝකේ යථාර්ථයේ දුකයි කියලා ඉස්සරහටමනේටවත් දැනගෙන නිර්වාණය පරම සත්‍යයි කියලා පිළි අරගෙන ඉදිරියට යන්න බින්නතනේ. ඔයගොල්ලෝ දුක තියෙට යන්නේ නැහැ. නැති බවට ධර්මයේ සද්ධර්මයේ අප කරලා මම යනවා. සද්ධර්මයේ අපේක තියෙනවා. සද්ධර්මයට වඩා ඉගෙනින් යන්න කෙනෙක් නෑ කවුරුවත්. එන්නා නේද? එහෙමනම් මේ දානය දුන්නේ ආර්ය සංගරත්නයේද කියන බව පැහැදිලිව තේරුම් ගන්න. එතකොට විශාල සතුටකටපත් වෙන්න පුළුවන්. එතකොට අපේ මේ කිරිබග්ගඩ සේනානායක මහත්මයා ඒ මහත්මයාගේ 70 වෙනි උපන් දිනය නිමිති කරගෙන ඒ උපන් දින උත්සවයේ සමරමින් 2010 ජූලි මාස 25 වෙනි දිනට එළිය තියෙන 70 වෙනි උපන් දිනයේ සමරමින් දුකෙන් පිරි මෙම සසර ගමන අවසන් කිරීමේ අදිටනින් නිවනම ප්‍රාර්ථනා කරමින් ආර්ය මාර්ගයට පිවිස අප ලෝතුනා තථාගත සම්බුදු පියාණන් වහන්සේ විසින් සත්වයා සතරෙන් ඈතර කරවීම සඳහා අනුකම්පාවෙන් දේශනා කොට වදාළ සී සද්ධර්මයේ අඩංගු කරුණු බුද්ධ දේශනාවට අනුවම අර්ථ විවරණය කරමින් කරුණු පහදා දෙමින් අපව නිවන් මඟටම යොමු කරවන අපගේ ගුරු දේවයාණන් වහන්සේ වන වතුරුගම නද්දර නන්දසිරි නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය සහ අද දින රැස්ව සිටින සියලුම ආර්ය ශ්‍රාවකයන්ගේ ආශිර්වාදයේ බලාපොරොත්තු වෙමින් එතුමා විසින් රුපියල් 5000කට මුදලක් මෙම ආර්ය නිකේතනයෙහි නඩත්තුව සඳහා පූජා කරලා තියෙනවා. එහෙමනම් 70 වන වසර සමරන සීනානායක මහත්මානන්ට තවත් අවුරුදු 30ක්වත් ජීවත් වෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි ආශිර්වාද කළොත් වරදින්නේ නැහැ. තේරුණා නේද? ඉතින් අද උපන්දිනයේ සමරන එතුමානන්ට සියලු දහ දෝසාකල උපද්‍රාදීන් දෝරී රූත වේවා නිදුක් නිරෝගීතාදී සම්පත් ලබාගෙන වාසනාවන්ත තිරජීවන ශක්තියක් ඇති කරගෙන ඊතා ඉක්මනින් තවදුරටත් සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුවයෙන් සුවපත් වෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එතකොට තවත් උපාසකම්ම කෙනෙක් පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේ මේ ගෞතම බුදු සසුනේදීම නිවන් සුව පිණිස මිය ගොස් දැනට වසර 24ක් ගත වූ එන් විමලසේන ස්වාමි පුත්‍රයාට සහ ඩබ්ලිව් සිඤ්ඤෝ එම් ජොසෆින් පියා සහ මවටත් මියගිය අනිකුත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිසත් සුජීවත්ව සිටින දරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන මේ ස්ථානයේ ආලෝක පූජාව සඳහා රුපියල් 1000කට පමණ මුදලක් පරිත්‍යාග කරලා තිබෙනවා එහෙමනම් මේ පාසක මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා මියගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් මේ සුඛී සුවපත් භාවයටපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද මේ පින්කමට සම්බන්ධ වුණු සියලුම දෙනාට මේ උතුම්ම කුසල ධර්මයාගේ ශක්තියෙන් සද්ධර්ම මාර්ගඵල වශයෙන් කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව උතුමින් දීර්ඝාය සම්පත්තිය ආයශය වර්ණය සැපේ බලය බුද්ධිමත් භාවයේ ලබාගෙන අසා දරාගෙන සිතා විමසා බලා තමා තුළින් ධර්ම අවබෝධ කරගෙන මේ ආත්ම භාවයේ තුලදීම නිවන් සුවයෙන් සුවපත් වෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා සදේවක ලෝකයා මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත් වෙත්වා එසේම ඔබ අප සෑම දිනාටම ඉතා ඉක්මනින් අමා මහ නිවන් සුවයෙන්ම සුවපත් වෙන්න ලැබේවා කියලා සාදු මට මුදලක් පරිත්‍යාග කරන්න තියෙන මහත්මයෙක් ඒ මහත්මයාගේ නමක් මට දැන් මතක නෑ රුපියල් 10000ක මුදලක් දාන වේලක් සඳහා තේරන් සංග්‍රහයක් සඳහා ඒක 7 වෙනිදාට මම දාලා තියෙන්නේ ලබන මාසේ 7 වෙනිදා ඒකටම සම්බන්ධ වුණ කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය හැල පරන් ඉන්නම් කිව්වා මං කිව්වා හොඳයි කියලා <laughs> ඒ කට්ටියත් උදව් වෙනවනේ ඉතින් එයාට පොඩ්ඩක් මතක් කළේ හත් වෙනිදා උදේ දාණය ඒ මුදල් වලින් සිදු කරනවා ඇති එහෙමනම් අපි දැන් ඉදිරියට ගමන් කරමු එතකොට හිත පොයන්නේ නේද ඔව් එහෙමනම් අපි දැන් ගිය සැරේ මේ අපි මොනවද දුන්නේ කට්ටියට? විඥාන නාම රූප නේද? ඔව්. එතකොට අපි චිත්තානුපස්සනාවයි දැන් කරගෙන යන්නේ. සිතක් කියන්නේ කොමක්ද කියන කාරණාව පිළිබඳව අපි දැන් හොයාගෙන සොයාගෙන සෑහෙන දුරකට ඇවිදින් තියෙනවා. සිත කියන කියන්නේ ලෝකේ ක්‍රියාකාරීත්වය කියන එකයි. සිත පිළිබඳව සිත පිළිබඳව අවබෝධ කරගත්තා නම් මේ පුද්ගලයාට කියනවා රහතන් වහන්සේ නමක් කියලා. සිත කිව්වත් එකයි මුළු ලෝකෙම කිව්වත් එකයි මුළු ලෝකෙම මේ හිත ඇතුලේ තියෙනවා. මොනවද තියෙන්නේ? පංච උපාදානස්කන්ධය, විඥාන නාම රූප. පංච උපාදානස්කන්ධයෙන් තොර තවත් ලෝකයක් නැහැ. විඥාන නාම රූප වින්තොර ලෝකයක් නැහැ. එතකොට සිත කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපි දැන් ගවේෂණය කරගෙන පරීක්ෂණය කරගෙන ඉදිරියට ගමන් කරනවා. සිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. ලෝකය කියලා කියන්නේ යම් තැනක දුකද එතන ලෝකයයි. බුද්ධාන්මත ලෝකය යන්නේ ඒකයි. දුක තියෙන්නේ කොතනද? දුක තියෙන්නේ සත්වයා තුළ. සත්වයා තුළ විඥාන, නාම, රූප ඔක්කොම තියෙනවා. එතකොට සත්‍යයෙන් පරිබාහිර වුණා වූ ලෝකයෙන් එක කොටසක් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ඒක තමයි විශ්වය කියලා කියන්නේ. විශ්වයේ තියෙන එක තුල තියෙන ධාතු හතරක සංකලනයක්, ඒකම තියෙන රූපයක් පමණයි. විශ්වය තුළ විඥානය නැහැ. අවිඥානිකයි. එම නිසා නාම නැහැ. අචේතනිකයි. විශ්වය කියන්නේ. එතකොට සවිඥානික සචේතනිකත්වයේ තුල තමයි මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ආන් මේක තමයි ලෝකය කියලා එහෙමනම් මේ ක්‍රියාකාරීත්වයේ හෙවත් සිත තුළ මුළු ලෝකෙම තියෙනවා. මේ ගැන අපි දැන් සාකච්ඡා කළා. ඒක සිත කියන්නේ කොහොමද? ලෝකයේ ක්‍රියාකාරීත්වය. ලෝකය කියන්නේ ජීවිත පැවැත්ම. තේරුණේ? කයයි හිතයි දෙකේ එකතුව. මේ කයට කිසිම ප්‍රාණියන් ජීවියක් හැඟීමක් දැනීමක් මොකෝවත්ම නැහැ. සිත ඉවත් වෙලා ගිය පැවැත්මකට ගියාන් පස්සේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මල කඳක් නගර ගිහින් බලන්නකෝ. සැරි දෙක අරින්නේ කියන්න. අනේක පාරක් දී මන් දිහා බලන්නේ කියන්න. ඔය කට්ටිය කියන්නේ බලන්නේ නැති බව දන්නවා මේකයි. වැරි වෙලා හරියක් දෙක ඇරලා බැලුවොත් දුවා යන්නේ. පලාතින් දෙයක් නෑ. දන්නවා ඇස් දෙක අරින්න බැරි බව දන්නවා. නැගිටින්න බැරි බව දන්නවා. ඒක නිසා තමයි කියන්නේ අනේක පාරක් ඇස් දෙක ඇරලා බලන්න. අනේ නැගිටින්නකෝ අනේ කියනවා. නැගිටින්න බැරි බව දන්නා අnder කියන්නේ. ගන්න නැගලෙන්න පුළුවන් බව ගන්න නම් කියන්නේ එතකොට මේ හිත ඉවත් කරන ගියාන් පස්සේ මේ කයට මොකවත් කරන්න බෑ නේද? අන්න හිත කියන්නේ මොකක්ද කියලා එතනින් තේරුම් ගන්න. ජීවිත පැවැත්මෙහි ක්‍රියාකාරීත්වය. ජීවිත පැවැත්මට අපි ලෝකය කියලා කියනවා. මොකද මේ ලෝකයේ තියෙන ඔක්කොම මෙතන තියෙනවා. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥාන නාම රූප මේ තියෙන්නේ උද්දානමක ලෝකය විශ්වය ගත්තාන් පස්සේ එතන තියෙන ලෝකයෙන් පහෙන් එකයි එහෙම නැත්නම් තුනෙන් එකයි ඒතර මෙන්න මේ පිළිබඳව පරීක්ෂණය තමයි චිත්ත අනුපස්සනා කියලා කියන්නේ සතිපට්ඨාන සම්මාගතිය පිළිටව ගන්නවා හිතට හිත අනුව ඇත්ත දකිනවා මොකද්ද මේ ඇත්ත සිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය හිත කියන්නේ පංච උපාදානස්කන්ධය විඥාන නාම රූප විඥාන නාම රූප වලින් තොරව තවත් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. කිසිවක් නැත, කිසිවෙක් නැත. මෙතන තියෙන්නේ විඥාන නාම රූප, ඔතන තියෙන්නේ විඥාන නාම රූප. ඔතනත් ඒවා තමයි ඉතින්. ඔතනත් ඒක. ඔතනත් ඒක. විඥාන නාම රූප හැර තවත් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. ඉතින් මේ විඥාන නාම රූප සංකලණයට අපි මෙතෙන්න මම කියන සම්මතය දාගෙන තියෙනවා. ඔතෙන්ද පුද්ගලයා කියන සම්මතය අර ගස්බර වල කෑ ගහන්නේ උන්ට සත්තු කියන සම්මතය දාගෙන තියෙනවා. මේ සම්මතය අයින් කරන්න බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර මමෙක් නැත, පුද්ගලයෙක් නැත, සතෙක් නැත. මේවා සම්මතය කරයි. මෙන්න මේක තමයි අපේ අවබෝධය. මේවා තමයි මාර්ගඵල කියලා කියන්නේ. සත්‍ය අවබෝධ කරගන්නවා කියන එකයි. ඉතින් මේ ගැන කතා කරලා තියෙනවා අද මම මේ පින්නතුන්ට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණේ සහ චතුරාර්ය සත්‍ය පෙන්වන්නයි ආවේ. කමක් නෑ නේද? පටිච්ච සමුප්පාද න්‍යාය, හේතුඵල ධර්ම න්‍යාය. හේතුඵල ධර්ම න්‍යායෙන් ඉස්සල්ලාම දකින්නේ මොකද්ද? ඵලය දකින්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ දකින්නේ ධර්මයේ දැකපු අයද ධර්මයේ දැකපු නැති අයද? ධර්මයේ දැකපු නැති අය. ඕම් බලන්නකො මේ කට්ටිය කියන දේවල්. පටිච්ච සමුප්පාදේ දකින්නේ ධර්මයේ දැකපු නැති අය. නැහැ දැකපු නැති අය. <laughs> ඔය කට්ටියට මෙච්චර කාලයක් උගන්වලා තියෙන මොනවද? පටිච්ච සමුප්පාදය හරි ගැඹුරුයි. ඕකට අභිධර්මයක් ඕනේ, පාලිත් ඕනේ, මාර්ගඵල ලබන්න ඕනේ. සාමාන්‍ය ජනතාවට කිට්ටු වෙන්නවත් බෑ පටිච්ච සමුප්පාදයට. එහෙම නේද ගන්න බෑනේ. දැන් මේකෙන් වෙලා තියෙන්නේ මොකක්ද? බෞද්ධ මහ ජනතාව මුළු ගැන්විලා තියෙනවා. ඇයි? අභිධර්මයට ඕනේ කියනවනේ. පාලි ඉගෙන ගන්නත් ඕනේ. සූත්‍ර 22000ක් කියවන්න ඕනේ කියනවනේ. 7000ක් මතක තියාගන්න ඕනේ. හැබැයි මම ලියපු ඒවා නෑ. අනික්ව කියලා වැඩක් නෑ. මම ලියපු ඒවා. අනේ මේ සාමාන්‍ය ජනතාවට මොන සූත්‍රද නේද? නිවන් දකින සූත්‍රේ මද ඇති. සතිපට්ඨාන සූත්‍රය නම් ඇති නේද? ඔය ඔය මන නිකන් නිදහස් කරගන්න දෙන්නතුනේ. මගේ මේ මනසට මොකවම්ම නැහැ. ඔය සූත්‍රයක් නැහැ මොකවත් නැහැ. මට තියෙන එකම එක සූත්‍රයයි. මොකක්ද දන්නවද? නිවන් දකින සූත්‍රය විතරයි. ඒක නම් දන්නවා මම. <laughs> මම මේ පොත් කියන්නේ මට අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ මම ධර්ම කබඩාව ඇතුලේ ඉඳගෙන මේ ප්‍රකාශනය කරන්නේ පටිච්ච සමුප්පාදයේ දැක්කට පස්සේ ධර්මයේ දකින්නේ ඒක මතක තියාගන්න යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝධම්මම් පස්සති යමෙක් පටිච්ච සමුප්පාදයේ දැක්කේ නම් දකින්නේ නම් ආන්නේ පටිච්ච සමුප්පාදයේ දැක්කාය තමයි ධර්මයේ දකින්නේ. ඒතර පටිච්ච සමුප්පාදයේ තියෙන ධර්මයේ දැකපු නැති අයට ධර්මයේ දැක ගැනීම සඳහා නේද? හේතුඵල ධර්ම න්‍යාය. මේ ධම්මා හේතුත්පදවා මේ ධම්මා කියවෙන් තමයි ඉතුරු වෙන්නේ මොනවාද? කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම මේ පටිච්ච සමුප්පාදයේ ඇතුලේ ඉන්නේ. බල්ල ගලල්ල බව ඉන්නේ පටිච්ච සමුප්පාදයේ ඇතුලේ. ආ ඒකටවත් අයකින් මිදෙන්න හම්බ වෙන්නේ සංසාර චක්‍රය, භව චක්‍රය. අටගත්තා වූ සෑම දෙයකටම හේතුවක් තියෙන්න ඕනේ නේද? ආන්නේක දකින්න එකයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒක මේ ඒකෙන් මිදෙන්න බෑ කාටවත්. මම මේ ගැන කතා කරලත් ඇති මේ අලුත් පැයත් ඉන්නන්න පොඩ්ඩක් කතා කරන්නේ. පටිච්ච සමුප්පාදයේ දකින්නට ඉස්සල්ලාම දකින්නේ ඵලය. හේතුව නෙමෙයි. බුදු පියාණන් වහන්සේ ඉස්සල්ලාම අපිට ඉදිරිපත් කළේ ඵලය මොකන්ද? දුක කියන ඵලය ඉදිරිපත් කළේ. දුක කියන ඵලය. සත්‍ය අනුභව කරන ඵල. හ්ම් ඉසේ රදේ කියන්නේ ඵලයක්. බඩේ ගැට්ම කියන්නේ ඵලයක්. දෙවියන් වහන්සේ ඉති රැදි හදනවද? මහා බ්‍රහ්මයා ඉති රැදි හදනවද? නෑ නේද? හේතුවක් තියෙන්න ඕනේ. පරිහානිය කියන්නේ ඵලයක්. දිනුව කියන්නේ ඵලයක්. ඒකට දෙවියන් වහන්සේ අපි පිරිහලන් පිරිහලන්නේ නැහැ. මහා බ්‍රහ්මයා පරිහානියටපත් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපව දිනු කරන්නේත් නැහැ. මහා බ්‍රහ්මයා කරන්නේත් නැහැ. දිනුවකට හේතුවක් තියෙන්න ඕනේ. පරිහානියකට හේතුවක් තියෙන්න ඕනේ. පරිහානිය හේතුව පාප කර්මයයි, අසත් කර්මයයි, දියුණුවේ හේතුව කුසල කර්මයයි එවත් සද්ධර්මයයි. පාප කර්මය නිසා පිරිහෙනවා සද්ධර්මය නිසා පිරිහෙනවා. සද්ධර්මය නිසා දියුණු වෙනවා නේද? මේ තියෙන පරිච්ඡේදෝපපාදේ නේද? පැහැදිලි නේද? මම තව ඵල කීපයක් ඔය කට්ටියට දෙන්නවා අනුභව කරන ඵල. මාර්ග ඵල අසද්ධර්ම මාර්ග අසද්ධර්ම ඵල කීයක් වෙන්නද? හතක් වෙන්නන් ඈ. අසද්ධර්ම මාර්ගයෙන් අසද්ධර්ම ඵල මොනවද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ඵල හතක් තියෙනවා නේද? ඔය අසද්ධර්ම මාර්ගඵල නේද? සද්ධර්ම මාර්ගඵල නෙමෙයි නේද? ඈ? ඒ සද්ධර්ම මාර්ගඵල තමයි ඒ දැන් අයින් වෙන එක. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලින් අයින් වෙන එක තමයි සද්ධර්ම මාර්ගඵලය. අසත්කර්ම මාර්ගඵල හතක් මම පෙන්නවා මොකද්ද? දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, අඬාවලපිනවා, දුකටපත් වෙනවා, දුම්නකටපත් වෙනවා, විහෙකටපත් වෙනවා. මේ මාපින් ලැබෙන ඵල නේද? මොන මාර්ගඵලද? අසත් ධර්ම මාර්ගඵල. මක්නිසාද මේ වෙන්නේ? අවිද්‍යාව නිසා තණ්හාවට යනවා තණ්හාවෙන් උපාදානෙ උපාදානෙන් භවයේ භවයෙන් ජාතිය ජාතියෙන් ජරා මරණ ශෝක පරිදේව. අන්න අසද්ධර්ම මාර්ගඵල. සද්ධර්ම මාර්ගඵල තමයි කියන්නේ පැත්ත. පැහැදිලි නේද? සාමාන්‍ය ජනතාවට දකින්න පුළුවන් ඵල කීපයක් මම මේ පෙන්වන්නේ. දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, හඬනවා, වැළපිනවා නේද? ඒතර තවත් ඵල කීපයක් පෙන්වන්න ඕනේ. දැන් මම ඉස්සල්ලාම පෙන්වනවා දුක කියන ඵලය. ඊළඟට පෙන්වනවා ඵල දෙකක්. මොකක්ද මේ ඵල දෙක? පරිහානිය සහ දියුණුව නේද? දැන් තුන් පාරක් ඵල ඵල ඵල කියලා කිව්වා. කොච්චර ඵල කිව්වත් යනවා ආයෙ එනවා. එවිටින් මූණ දිහා බලාගෙන ඉන්නවා. දැන් දෙන්න ඕනේ යන්නද දෙන්න. ඵල හයක් වෙන්නත් හදන්න දැම්මා. කමන්නේ නේද? ඵල හයක්. රූපේ නැතිවීම ඵලයක්, ශබ්දේ නැතිවීම ඵලයක්, ගන්ධේ නැතිවීම ඵලයක්, රසේ නැතිවීම ඵලයක්, කොට්ටල්ලේ ලැබීම ඵලයක් මේ අරමුණු ලැබීම ඵලයක් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ලැබීම ඵල. ඉතින් අපි මේව අනුභව කරනවා. මේවා තියෙනවා ප්‍රිය අප්‍රිය මිහිරි අමිහිරි කියලා තියෙනවා නේද? මිහිරි රූප, මිහිරි ශබ්ද, මිහිරි ගන්ධ, අප්‍රිය මේ රස, නිරස, සුගන්ධ, දුගන්ධ කියලා තියෙන්නේ. එතකොට මේ අමිහිරි ඵල අඳාඳ අනුභව කරනවා මිහිරි ඵල සිනාතති අනුභව කරනවා අමිහිරි ඵල වලට ගැටෙනවා මිහිරි ඵල වලට ඇරෙනවා පැහැදිලි නේද මේ 50 දැන් ඉතින් අපි හේතු හොයාගෙන යමු මේවා දෙවියන් වහන්සේ දෙනවද මහා බ්‍රහ්මයා දෙනවද ඉබේ හට ගන්නවද හේතු හොයාගෙන යමු දැන් මේ පින්නතුන්ගෙන් මං අහනවා මලමිණියකට ඵල කියන්න වෙනවද කියලා එකක්වත් නෑ නේද මරණීයකට කිසිම ඵලයක් නැහැ. අන්ධයාට රූපයෙන් පදක් තියනවද? බිහිරට සද්දයෙන් පදක් තියනවද? නැහැ. මලමිනියකට කිසිම හිතක් සකස් වෙන්නේ නැති නිසා කිසිම ඵලයක් ඵලයක් නැහැ. අන්ධයට බලන හිත සකස් වෙන්නේ නැති නිසා රූපයෙන් ඵලක් නැහැ. බිහිරට අහන හිත සකස් වෙන්නේ නැති නිසා ශබ්දයෙන් ඵලක් නැහැ. එහෙමනම් මේ හැම ඵලයක්ම අපිට ලැබෙන්නේ ක්‍රියාවක් කරා නේද? ක්‍රියාවක් කියන්නේ හිතක්. ක්‍රියාවක් කියන්නේ හිත. එහෙනම් මේ හැම ඵලයකටම හේතුව හිත නේද? රූපේ ලැබීම ඵලයයි හිත හේතුවයි. හැම ක්‍රියාවක් කරහා තමයි ඵලයක් ලබන්නේ. බලන ක්‍රියාවරහා ලබන ඵලය රූපය. අහන ක්‍රියාවරහා ලබන ඵලය ශබ්දය. රස විඳින ක්‍රියාවරහා ලබන ඵලය රසය. ආග්‍රහණය කරන ක්‍රියාවරහා ලබන ඵලය ගන්ධය. ඒකද හැම ඵලයක්ම ලබන්නේ ක්‍රියාවක් කරා නේද? ක්‍රියාවක් කියන්නේ හිතක් නේද? හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් හිත ඇති වෙනකොට ඵල ඇති වෙනවා, හිත නැති වෙනකොට ඵල නැති වෙනවා. හිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එහෙමනම් පරක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි. ඒතකොට මොනවද මේ ඇති වෙන්නේ නැති වෙන්නේ? ඇලීමයි ගැටීමයි නේද? ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම නැති වෙනකොට දුකයි, දුකයි. අනිත්‍යයි යගනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් එතන තියෙන්නේ මොකද්ද මේ ලෝකයේ තුල? දුකක් තියෙන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් මේක වටිනා දෙයක්ද? ගත හැකි දෙයක්ද? ගත යුතු දෙයක්ද? අනාත්මයි. එහෙමනම් සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් සිත නිසා ලබන්නා වූ යම් ඵලයක් තියෙනවා නම් ඒ සියලුම ඵල අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න ත්‍රිලක්ෂණය. අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ අනිත්‍යතාවයක් තුළ හිතක් තුළනේ ජීවත් වෙන්නේ අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය වෙන්නේ මොනවද? ඇලීමයි ගැටීමයි. අනිත්‍ය වෙනවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් අපි හැම මොහොතම ජීවත් වෙන්නේ අනිත්‍යතාවයක් තුළ දුකක් තුළ අනාත්මතාවයේවත් අසාර ධර්මයක් තුළ නේද? මෙන්න තිලක්ෂණය. දැන් බලන්න මොනවද මේ මෙහා එන්නේ කොහෙන්ද? එහෙන් වෙනවා කලින් වෙනවා දිවෙන් වෙනවා කයෙන් වෙනවා මනෙන් වෙනවා එහෙන් කලින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් ආවත් මොනවද මේ එන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි නම් ඒ ඇසෙන් කලින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් එන්නා වූ කිසිම සංඥාවක් මගේ කියලා ගන්න පුළුවන් ගත හැකිද දුකක් නම් ගත යුතුද මෙයා වටිනා දේවල්ද තමා කියන දේ අහනවාද නෑ නේද එහෙනම් මොනවද මේ සංඥා රූප මද්ද ගන්ධරක පොට්ටබ්බ ධම්ම කියලා කියන්නේ මොනවද සංඥා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මෙන්න මේ ත්‍රිලක්ෂණයට අනුව මේ සංඥාවන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දැක්කයන් පස්සේ සංඥා වේදිතය නිරුද්ධ වෙනවා. අන්න එතකොට පස්ස නිරෝධයට යයි. පස්ස නිරෝධයට ගියන් පස්සේ එතන රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායසා නිරුද්ධන්ති ඒව නිදස්ස දේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස නිරෝධෝ හෝති එහෙනම් මේ දුක්ඛ ස්කන්ධේ නිරුද්ධ කරන්න ඕනේ කොතනින්ද ලෝකේ යථාර්ථය රූපයන්ගේ යථාර්ථය සංඥාවල යථාර්ථය අපි ලබන ඵල සංඥා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස මේ ඔක්කොම අපි ලබන ඵල නේද? මොකද්ද යථාර්ථය? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇයි එහෙම කියන්නේ? මේ හැම දෙයක්ම ලබන්නේ හිත හේතු කොටගෙන නේද? එහෙනම් හිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි නම් එහෙන් කලින් දිවෙන්නාසයෙන් කලින් මනින් කොහෙන් ආවත් මේ හැම එකක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍ය නම් මගේ කියලා ගත හැකි නෑ. දුක නම් ගත යුතු නෑ. අනාත්මයි නම් තමාගේ කියලා ගන්නත් බෑ, ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. මෙන්න මේක තමයි ලෝකයේ යථාර්ථය. මෙන්න මේක තමයි ත්‍රිලක්ෂණය දකින්නවා කියලා කියන්නේ. පැහැදිලි නේද? මෙන්න පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණය දකින්න ඇති. ඇත්ත දකින්නවා කියන්නේ මොකයි? දැන් චතුරාර්ය සත්‍යයක් පෙන්වන්නද? ඉවරයක් වෙනවා යන්න. දැන් ඔයගොල්ලෝ හැම මොහොතකම ජීවත් වෙන්නේ යම්කිසි ඵලයක් තුළ නේද? ඵලයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද? ඵලයට හේතුව හිත නේද? හිත කියන්නේ දුකක් නේද? ආ හැම මොහොතකම ජීවත් වෙන දුකක් ඇතුළේ තියෙන බව පැහැදිලි නේද? රහතන් වහන්සේ ඵල ලබන්නේ නැද්ද? ලබනවා. රහතන් වහන්සේට දුකක් තියනවා. ඒ මොකද නැත්තේ? රහතන් වහන්සේට තණ්හාව නැහැ. තණ්හාව නැති නිසා දුකක් නැහැ. අන්න දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ ඥානං අපි හැම මොහොතකම ඉන්නේ ඵලයක් ඇතුලේ, හිතක් ඇතුලේ. හිතක් කියලා කියන්නේ දුකක් නේද? ඵලයක් දුකක් නේද? ආන් දුක්ඛ ඥානං. පහතන් ඥානතේ දුකක් නැහැ. ඒ මොකද? පඤ්ඤාව නැහැ. එහෙනම් මේ දුකට හේතුව මොකක්ද? පඤ්ඤාව. එහෙනම් මේ දුක නිරුද්ධ කළ හැකිද? කොහොමද නිරුද්ධ කරන්න ඕනේ? පඤ්ඤාව නැති කළොත් දුක නිරුද්ධ කරන්න පුළුවන් නේද? අන්න දුක්ඛ නිරෝධය ඥාන. දුක නිරුද්ධ කළ හැකි. පඤ්ඤාව ඇතිවීමක් නිසාද අවිද්‍යාවේවත් අනවබෝධය නිසා නේද? එහෙනම් විද්‍යාවෙහිවත් අවබෝධය ඇති කරගත්තොත් තණ්හාව නැති කරගන්න පුළුවන් නේද? දුක නිරුද්ධ කරන්න පුළුවන් නේද? යන්න ඕන කොයි මාර්ගයේද? සම්මා දිට්ඨියේ මුලට ඇත්තාවෝ යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයේ ගමන් කළ යුතුයි මෙන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය යන. යන්තන්නට ගෑවිලා හරි ගියා නේ චතුරාර්ය සත්‍යය. ඈ මේවා ඉතින් දිගටම වඩන්න ඕනේ. බේත් හොඳ වගේම බේත් බොන්නත් ඕනේ. ඈ බේත් ටික නම් ෂෝක් වෙද මහත්තයාට හොඳ. දැන් මොකද කරන්නේ? බේත් බෝතලේ අරන් ගිහිල්ලා මේක උඩ තියලා වෙද මහත්තයා ගුණ වර්ණනා කර කර බුදියන් ඉන්නවා. අපූර්ව ධනීපේ. අද කරන්නේ මොකද? අපේ වෙද මහත්තයා මෙච්චර දක්ෂයෙක් මානසික රෝග, භව රෝග ඈ සියලුම දේවල් දන්නවා. විද්‍යාකරණ සම්පන්නයි කිය කියා වෙද මාත්‍යා ගුණ ගායනා කර කර දෙහෙත් බොන්නේ නැතුව උපදියන් ඉන්නවා. ඕකනේ අද කරන්නේ. වෙද මාත්‍යා ඉපාදි දෙත් ඕක තමයි. අපේ වෙද මාත්‍යා අකමැතිම දෙත් ඕක තමයි. අපේ වෙද මාත්‍යා දන්නවනේ කවුද කියලා නේද? <laughs> අපේ වෙද මාත්‍යා කැමතිද එයාගේ පුනවර්ණා කරනවා දකින්න? නෑ නේද? මාහන් යතේන සමාධිමෝ මාතමය යතෝ මම ඒ කීර්ති ප්‍රශංසා කරන සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. ඒවට මා එක්කලා සම්බන්ධ වෙන්න එන්න ඕනක මොකුත් නැහැ. ඔන්න අපේ වේද මහත්තයාට හැටි. දැන් ඒ වේද මහත්තයා අඳුරන්නේ නැතුව කොරණ කර්මයක් කරන්න වේද මහත්තයා ගුණ වර්ණනා කර කර ඉන්නවා. සමහර වේද මහත්තයා රත්තරන් වලින් නාවනවා. සම්දිගේ මොකද්ද මතු කාලම අල්ලන්නවත් එපා කිව්වා. ඕ නාවනවා මිල්ල. හොඳයි ඉතින් දිනුම් පාලන්න නේ. නැත්තම් සල්ලි පිටු කරනවා නෑ. සල්ලි පිටු කරනවා. මම දැකලා තියෙනවා අර බුදු පිළිම ළඟ තියෙන මෙච්චර එක වට්ටිය සල්ලි වට්ටිය. අර බලදාමාලි ගාය තියෙන මම දැක්කා. අපේ පොඩි උන් මොකද ගන්නවද රුපියල් 5 කාරේ 2 කාරේ. දැන් පොඩි උන් හිතාගන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන්නේ හිඟන්නේ. එහෙම නැත්නම් සල්ලි වලට කෑ කරගෙන ඉන්නේ. නැද්ද? ඕන්න தත්ත්වය. පතරන් වලින් නාවනවා. උඩින් පතරන් වියන් ගහනවා, වටේටත් පැටවල් ගහනවා. ඔක ආරක්ෂා කරන්න රන් වටක් ඕනේ. ඔක උඩින් පැනලා යන්න බැරි. ඔය විනාශ කරන්න ඕන. ගහන එකයි තියෙන කළු ගල් ප්‍රාකාරයක්. ආරක්ෂා කරගන්න ඕන. රන් වටෙන් ආරක්ෂා කරන්න කොහොමද? ඔක උඩින් පැනලා යන්න බැරි. ඔන්න ඔකයි தත්ත්වය. සම්පූර්ණයෙන් කන පිට ගහලා තියෙන්නේ. හොඳ පිට හරවන්න අමාරුයි. අපිවත් හොඳ පිට හැරෙමු. ඉතින් මොනවා කරන්නද බැහැ. එහෙනම් දෙන්නතුන් මේ කමතහන්ට අනුව ජීවත් වෙන්න හැම ඵලයක් ළඟදීම හිත හේතුවයි කියලා වගේ හිතන්න. හිත හේතුවයි. හිත හේතුවයි. හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබනවා නේද? දැන් ලාභයක් ලබනවා. ලාභය කියන්නේ අපි ලබන ක්‍රියාවක් වලින් ලබන එකක් නේද? යම් කිසි ක්‍රියාවක් වලින් ලාභයක් ලබන්නේ නේද? මොකක්ද හේතුව? හිත. ලාභයක් ලබනවා නම් ඒක අපි ලබන ඵලයක්. මලමිණිය වලට ලාභාම්බේ ලාභ ලැබෙනවා නේද? එහෙනම් ලාභයක් ලබනවා නම් හේතුව මොකක්ද? හිත. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් ලාභයක් අනිත්‍යයි දුකයි අනාත්මයි. ලාභයක් දුකක්ද? <laughs> දුකක් නේද? අලාභයක් ලබනවා. මොකද්ද හේතුව? හිත. එහෙනම් අලාභයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි නම් අලාභයට ගැටෙන්න පුළුවන්ද? අනිත්‍ය නම්. ලාභයත් දුකත් නම් ලාභයට ඇලෙන්න පුළුවන්ද? බෑ නේද? ලාභෝ අලාභෝ අයසෝ යසෝච කීර්තියක් ලබනවා. හේතුව මොකද්ද? හිත මලමිනියට කීර්තියක් ලැබෙන්නේ නැහැ නේද? ඒක තියනවා ලබන්නේ. කීර්තියක් ලබනවා හේතුව හිත එහෙනම් කීර්තියක් අනිත්‍යයි අම්මේ කියන්නත් බයයි කීර්තියක් දුකක් කියලාද කියන්නේ ඈ ඒක තමයි මේ ධර්මයට දාලා බලනකොට කීර්තියක් අපි ලබන ඵලයක් කීර්තිය ලබන්නේ පිටකින් එහෙනම් කීර්තියක් අනිත්‍යයි දුකයි අනාත්මයි නම් කීර්තියට ඇලෙන්න පුළුවන්ද අප කීර්තියක් ලබනවා ඒකටත් හේතුව හිත නේද නෑ අපකීර්තියක් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? අපකීර්තිය අනිත්‍ය නම් අපකීර්තියට ගැටෙන්න පුළුවන්ද? කීර්තිය දුකක් නම් කීර්තියට ඇරෙන්න පුළුවන්ද? නින්දාවක් ලබනවා. මොකද්ද හේතුව? එහෙනම් නින්දාවක් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? නින්දාව අනිත්‍ය නම් නින්දාවට ගැටෙන්න පුළුවන්ද? ප්‍රශංසාවක් ලබනවා. මොකද්ද හේතුව? හිත නේද? එහෙනම් ප්‍රශංසාවක් දුකක් කියන්නේ දැන් ඔය හදන්නේ. දෙකයි මේ දර්ශනයෙන් බලනකොට ප්‍රශංසාවක් දුකයි පින්නතුනේ. ඒ කියන්නේ බුදුහාමුදුරේ මම මේ කීර්ති ප්‍රශංසාවක් කළා කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඒවට මා එක්කල සම්බන්ධ වෙන්න එන්න ඕන කමකුත් නැහැ කිව්වා. ඔක ලස්සනයි පාලියෙන් කියනකොට. මාහං යතේන සමාගමෝ මාතමයා යතෝ. මම කීර්ති ප්‍රශංසාවක් එක්කල සම්බන්ධකමක් ඇත්තේ නැහැ. ඒවට මා එක්කල සම්බන්ධ වෙන්න එන්න ඕන කමකුත් නැහැ කිව්වා. හොඳ වාක්‍ය ප්‍රකාශනයක් නේද? <laughs> මම උඹලා එක්ක සම්බන්ධ වෙන්නෙත් නෑ මට උඹලා මා එක්ක සම්බන්ධ වෙන්න එන්න ඕනේ කොහොමකුත් නෑ සැපයක් ලබනවා හේතුව මොකද්ද හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නේද එහෙනම් දැන් ඔයගොල්ලෝ කොහොම කොහම හරි සැපයක් දුකයි කියන්න හදන්නේ ඈ ඒක තමයි <laughs> දුකක් ලබනවා මොකද්ද හේතුව හිත නේද එහෙනම් දුක කියන එකත් අනිත්‍යයි නේද දුක අනිත්‍යයන් දුකට ගැටෙන්න පුළුවන්ද? සැප කියන්නේ දුකක් නම් සැපට ඇලෙන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට මේ කමඨාන වඩනකොට අෂ්ට ලෝක ධර්මයට කම්පා වෙන්නට වෙන්න පුළුවන් පින්නතුනි. යතින්ද කීලෝ පටින් සිතෝ කියා චතුර්දි වාතේදී අසම්පකම්පයෝ තතෝපමන් සත්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානිය වෙච්චපස්සති පටිච්ච සමුප්පාද න්‍යාය තුලින් චතුරාර්ය සත්‍යය ත්‍රිලක්ෂණය දැක්ක පුද්ගලයා අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැතුව ඉන්නවද? කවුද ඒ පුද්ගලයා? ඔයගොල්ලෝ තමයි. ඒක තමයි. දැන් ඔයගොල්ලෝ පටිච්ච සමුප්පාද න්‍යාය කරනවා ත්‍රිලක්ෂණය දැක්ක නේද? චතුරාර්ය සත්‍ය අන්තං හරි දැක්ක නේද? දැන් ඔයගොල්ලන්ට බැයිද මේ බුදු වදනට අනුව අකම්පිත ජීවත් වෙන්න? පුළුවන් නේද? කොහොමද ජීවත් වෙන්නේ? හැම ඵලයක් ළඟදීම හිත හේතුවයි කියලා හිතන්න. ලාභයක් ලැබුණත් අලාභයක් ලැබුණත් කීර්තියක් ලැබුණත් අපකීර්තියක් ලැබුණත් නින්දාවක් ලැබුණත් ප්‍රශංසාවක් ලැබුණත් සැපක් ලැබුණත් දුකක් ලැබුණත් හිත හේතුවයි හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් මේ සියලුම අස්තලෝක ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙනම් ප්‍රිය පැත්තට ඇලෙන්නත් බෑ අප්‍රිය පැත්තට ගැටෙන්නත් බෑ නේද අන්න තණ්හාවෙන් කරෝ ජීවත් වෙන්න තියෙන ක්‍රමය දැන් මේ කමඨහන වඩනකොට රාග දෝෂ මෝහ ඒ වෙලා යන බව පැහැදිලි නේද? රාග විනය, දෝෂ විනය, මෝහ විනය. මෙන්න විනයේ සංදස්සේතබ්බෝ. ඒක සුත්තේ උතරෝතබ්බෝ කියන්නේ නිවන් දකින ක්‍රමය සහ විදිය ඕනෝකයි. ඒතර මේ කමඨාන බුද්ධාන මතය කියන පිළිගන්න පුළුවන් නේද? විනය සමග සංසන්දනය කරන්න සූත්‍රවල බස්සල බලන්න. රාග විනය වෙනවා නම්, දෝෂ විනය වෙනවා නම්, මෝහ විනය වෙනවා නම් අන්න ඒක තමයි විනය සමග සංසන්දනය කරනවා කියන්නේ. සුත්තේ ඕතාරේතබ්බෝ කියන්නේ මේ කමඨහන වඩන කොට අපිට සත්‍යය අවබෝධ වෙනවා නම් ආ මේක තමයි සුත්ත කියලා කියන්නේ. සත්‍යය අවබෝධ කරගන්නා වූ ක්‍රමවේදේ සූත්‍ර කියලා කියන්නේ. සූත්‍ර සමග ගැලපෙනවා විනය විනය සමග සැසඳෙනවා. එහෙමනම් බුද්ධානුමතයි කියන කාරණාව පිළිගන්න ඕනේ. දැන් ඉතින් කොහෙදත් ඔයගොල්ලෝ බුදුහාඳුරු හම් වෙන්න ගිහිල්ලා ආයෙකට. බුදුහාඳුරු හම් වෙලා කියන්නේ බුදුහාඳුරනේ අද නම් කමඨහනක් දුන්නා තුන් පාරක් පළ පළ පළ කියලා අද හය පාරක්ම පළ කිව්වා. ඵල හයක් වෙන්නවා අපිට. අපි ලබන ඵල හයක්. ඒ ඵල හයම ලැබෙන්නේ හිත හේතු කොටගෙන කියලාත් පෙන්නවා. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාත් අපි හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. ඒ තුළින් අපි දැක්කා පැහැදිලිව දැක්කා අපි ලබන යම් ඵලයක් තියෙනවා නම්. ඒ සියලුම ඵල හිත හේතු කොටගෙන ලැබෙන්නේ හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් මේ සියලුම ඵල අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් ඇහෙන් ආවත් කනෙන් ආවත් දිවෙන් ආවත් කයෙන් ආවත් මනෙන් ආවත් මේවා නේද සංඥා කියන්නේ. ඕවා තමයි ලෝකය කියලා කියන්නේ. සංඥා කොට කොට ලෝකය කියලා කියන්නේ. මේ සංඥාවන්ගේ ත්‍රිලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව දැක්ක පුද්ගලයාට කිසිම සංඥාවක් ගන්න පුළුවන්ද? මම කියලා ගන්නත් බෑ, මගේ කියලා ගන්නත් බෑ, රෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. අන්න එතකොට සංඥා නිරුද්ධ වෙනා යයි. වේගය අනිත්‍යතාවයේ දැක්ක හැටි ස්පර්ශ කරන්න බෑ පස්සේ නිරුද්ධ වෙයි. පස්ස නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. පස්සේ නිසානේ වේදනාව ඇති වෙන්නේ නේද? වේදනාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදානය නිරුද්ධ වෙනවා උපාදානය නිරුද්ධ වෙනකොට භව නිරුද්ධ වෙනවා මෙන්න භව නිරෝධය සඳහා වැඩි හේතු එකම කමඨාන පුළුවන් නම් වඩන එකයි තියෙන්නේ. ටැග් ලස්සනයි සටන් කරපල්ලා. මොකද්ද කෑද්ද? භවය නිරුද්ධ වෙනවා. මේ දුක් සහිත භවය නිරුද්ධ කරනවා. ඒක තමයි තෑග්ග. මොකද්ද සටන් කරනවා කියන්නේ? හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලැබෙනවනේ. හිත හේතුවයි කියලා හිතන්න ඉච්චරයි. හිත හේතුවයි. කවුරුත් බයින කොටත් හිත හේතුවයි කියලා හිතන්න. බැනුම් ගන්න හිතකින් නෑ නේද? එහෙනම් හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් මේ බැනීමත් අනිත්‍යයි නේද ගැටෙන්න පුළුවන්. කවුරු හරි ගුණ වර්ණාවක් කරනවා. හිත හේතුවයි කියලා හිතන්න. ඒකට ගුණ වර්ණාවක් අනිත්‍ය දුකයි අනාත්මයි නම් ගුණ වර්ණාවට ඇලෙන්න පුළුවන්. බෑ. ආන් ඒක නිසා මේ කමඨහන වඩන්න ඊටාම ආදරයෙන් ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියන්න බුදුහාමුදුරනේ තිලක්ෂණයේ තේන්න අද කමඨහන් දුන්නා කියලා කියන්න බුදුහාමුදුරෝ සාදුකාර දීලා කියයි මමත් ඔයගොල්ලන්ට දෙනවා නම් දෙන්නේ ඔන්න ඔය කමඨහන තමයි. භව නිරෝධය සඳහා දෙන කමඨහන. පටිච්ච සමුප්පාද නිරෝධය කියන්නේ ඔන්න ඔක. පටිච්චසමුප්පාදයට අපි ඵල ලබන්නේ නේද? මේ යථාර්ථයේ දැක්ක හැටි ඵල නිරුද්ධලා කියන්නේ පටිච්චසමුප්පාදේ නිරුද්ධයි. සියලුම සංඥා නිරුද්ධ වුණොත් විඥාණයට හට ගන්න පුළුවන්ද? දෙකක් එකතු වෙන්නේ නේද? විඥාණය නිරුද්ධ වුණා නම් විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුද්ධති විඥාණය නිරුද්ධ වෙන්නේ මුළු ලෝකෙම නිරුද්ධ වෙනවා. හිත හට ගන්න දෙයක් නැහැ. එහෙනම් මේ කමඨහන වඩන්ඩ හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබනවා නේද? හිත හේතුවයි කියලා හිතන්න එච්චරයි. හිත හේතුවයි. වෙන මොකවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න එපා. හිත හේතුවයි කියලා හිතන්නකෝ. මම එතකොට දීලා තියෙන දේත් ඇතුලේ ඕගාල වැඩ කරයි. මම ඒ කට්ටියට දෙයක් දීලා තියෙනවා හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පැහැදිලිව කියා දීලා තියෙනවා නේද? හිත අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඇති වෙනව නැති වෙනව තමයි අනිත්‍යයි කියන්නේ. මං අහන්නේ ඒක මොකද කියලා. ඒක අනිත්‍යයි කියන්නේ හේතුවක් තියෙන්න එපා. මොකද හේතුව? ඈ? ඒක තමයි අනිත්‍ය කියන්නේ. හේතුව මොනවාද? හිත සකස් වෙලා තියෙන්නේ ධාතු පහක සංකලනයේ. ධාතු හතරක සංකලනයේ රූපයයි රූප දෙකක් එක්ක වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිතිවිලි පහක් සමග මෙන්න මේක තමයි හිත කියලා කියන්නේ. ධාතුවක් කියන්නේ ශක්තියක් ශක්තියක් ඇති වෙන්නේ ඕනම දෙයකට චලනය තුළින් ඕනම දෙයකට ශක්තියක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ චලනය තුළින් චලනය කියන්නේ අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියන එකයි එහෙමනම් මේ සිත හටගෙන තියෙන්නේ කුමක් තුළින්ද චලනය තුළින් වේගය තුළින් ආන් ඒක අනිත්‍යයි කියලා කියන්නේ ඇති වෙනකොටම නැති වෙනවා අනිත්‍යයි ආන්නේ අනිත්‍යතාවයෙන් හෙවත් වේගය පදනම් කරගෙන තමයි ධාතු හදගෙන තියෙන්නේ සත්‍යයෙන් හදගෙන තියෙන්නේ සත්‍යයෙන් හතරක සංකලනයේ රූපයයි රූප දෙකක් එකට එකතු එකතු වෙනකොට විඥාන සත්‍යයවත් විඥාන ධාතු හද ගන්නවා නාම ධර්ම කීපයක් සමග ආ මේක තමයි හිත කියලා කියන්නේ විඥාන නාම රූප රූපත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි නාමත් අනිත්‍යයි රූප ඇති වෙනකොට රූප දෙකක් එකතු වෙලා විඥානය ඇති වෙනවා රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා එහෙනම් විඥාන නාම රූප කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි ඒතර මොකද්ද මේ වෙනස් වෙන්නේ ඇලීමයි ගැටීමයි නේද මේ ලෝකයේ ගැන කතා කරන්නේ ලෝකයේ තියෙන තණ්හාවනේ එතකොට ඇලීම කියන එක නැති වෙනකොට දුකයි ගැටීම කියන එක ඇති වෙනකොට දුකයි එහෙනම් අනිත්‍යතාවය නිසා නේද මේ දුක? යද නිත්‍යං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං. ඒක දුකයි. යම් දුක්ඛං පදනත්තා යමක් අනිත්‍යං දුක නම් ඒක වටිනා දෙයක්ද? ගත හැකි දෙයක්ද? Taman කියන දේ අහනවාද? මගේ කියන්න පුළුවන්ද? බෑ. ආ මේකයි මේකෙන් අපි අවබෝධ කරගන්න ගැඹුරු වන්න ඕකයි. ත්‍රිලක්ෂණේ දකින්නවා කියන්නේ ඕකයි. එහෙනම් දැන් මේ කමඨාන වඩන්නේ කොහොමද? හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබනවා නේද? ලබනවා නේද? එහෙමනම් හැම ක්‍රියාවක් ළඟදීම හිත හේතුවයි කියලා හිතන්නේ එච්චරයි. හිත හේතුවයි. මෙන්න මේතරෙන් තමයි අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැති ආර්ය සමාධියක් බිහි කරන්න පුළුවන් ඔන්න ඔය කමඨාන තුළින්. ඉන්ද්‍රකීලයක් වගේ ඉන්ද්‍රකීලය කියන්නේ මොකක්ද? ඈ ඉන්ද්‍රකීලය කියන්නේ මහා විශාල ගල් කණුවක්. අඩි 18ක් උසයි. අඩි 9ක් වටාරි 9ක් තියෙනවා. අඩි 9ක් යටට හිටවලා තියෙනවා. අඩි 9ක් උඩට තියෙනවා. දැන් ඉතින් හතර දෙකින් එන වේරම් වාතයාවත් ඕක හොල්ලන්න බෑ. කළු ගල් කණුවක් ඉන්ද්‍රකීලය කියන්නේ. මාණික්ක රත්නයක් නෙමෙයි. මාණික්ක රත්නයක්. හ්ම්. තේරුණා නේද? ඉතින් ආන්නේ වගේ මහා කළුගල් පර්වතයක් වගේ ඉන්න පුළුවන් පින්නතන මේ කමඨහන වගන්න අස්ත්‍රෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව ඉන්න තියෙන කමඨහන ඔන්න ඕක තමයි. මම හිතන්නේ අර බන්දුල මල්ලිකාගෙන් වටල ඇදී ඔබ නේද? ඈ බන්දුල මල්ලිකාගෙන් අහලා තියෙනව නේද? Tamange ස්වාමි පුත්‍රයයි දරුවෙක් දෙන්නේ යුද්ධෙට ගිහිල්ලා එකම තැන බෝම්බයක්කට යට වෙලා මැරිලා. hina වෙන්න එපා ඒ කාලේ බෝම්බ තිබුණා නම් කවුරුත් ගන්නෙ. hina වෙනවා. එකම තැන බෝම්බ එකට අහු වෙලා මැරිලා. දරුවෝ දෙන්නෙන්නයි ස්වාමි පුත්‍රයයි. ඈ? ලිපියක් ආවා. ලිපිය එනකොට බන්දුල මල්ලික ආව බුදුපාමොක් මහ සංඝරත්නයේ දාන පූජා දාන වේදක ගායතියේ. ලිපිය බැලුවා. හොඳට බැලුවා. ටියවල බලලා වෙලා ලිපිය 70ක් එකගත්තා. මේ දාන බෙදනවා. නොකවන්නේ හිත හේතුවයි කියලා හිතන්නේ නේද? <laughs> ඒක ලබලා තියෙන ඵලයක් නෑනේ. හිත යුතුයයි. හ්ම්. ඒ දාන පිටපිටා ඉන්නකොට 16ක් අතරින් 200ක් දිනලා තියෙනවා. ඒකනේ හාමුදුරනම කවවාද කරලා තියෙනවා මල්ලිකාවනේ හිතනම් නරක කරගන්න එපා 200 දිනකට විජ්ජන ධම්මෝ විජ්ජති නස්සන ධම්මෝ නස්සති නහින දේවල් නහිනවා බිඳින දේවල් බිඳිනවා ඕකට නම් මෙතන නරක කරගන්න එපා කියලා. ඊට පස්සේ වන්දුල මල්ලිකා මොකද ධම්මද කොලා කියන්නේ? අර ලියමින අරගෙන හාමුදුරන්ට දෙන්නවාට. මේෙන් බලා ගන්න ආඳුනේ මගේ හැටි කියලා. ආඳුරන්න ලැජ්ජයි දෙන්නේ. මේ වගේ අම්ම කෙනෙකුට නෑ වර කිව්වේ කියලා. තේරුණා නේද? බන්දුල මල්ලිකාවට එක හැන්දකුයි ඔය මල්ලිකාවන්ට තවත් හැන්දකුයි නෑ බුදුහාමුදුරන්ට රත්ධර්මයේට. ඔය මල්ලිකාවන්ට තියෙන්නේ බන්දුල මල්ලිකාවට බෙදපු හැන්දමයි. රාහුල කුමාරයාටයි දේවදත්තයාටයි හැඳි දෙකක් තිබුණාද? දේවදත්තයා අනුභව කළේ කරන්න දෙයක් නැහැ. එහෙනම් අපිටත් බුදුහාමුදුරුවෝ ගදන්නේ පින්නතුන් මේ සදහම් ඖෂධය ගන්න ඔය හැන්දෙමයි නේද? එහෙනම් අපිටත් ඔය සදාන් ඖෂධය අනුභව කළොත් තියෙන පානීය කළොත් අපිටත් පුළුවන් මේක ඔය තත්ත්වෙටපත් වෙන්න. ආන් මේක නිසා බන්දුල මන්නිකාව ගැන වර්ණනා කර කර ඉන්නත් එපා, විසාකාව ගැන වර්ණනා කරන්නත් එපා. ඔය කට්ටියත් ඒ වගේ තත්ත්වෙටපත් වෙන්න. අද මේ වැඩේ කරගන්න පුළුවන්. තේරෙන්නේ? මේ කමඨාන වඩන්න බලන්න බැයිද කියලා බලන්න. එහෙනම් මේ කමඨාන් වදාගෙන ඉන්න අනිත් දවසේ ඇත්ත බලන්න ඇත්ත පේන්න කමඨානක් දෙනවා. මෙච්චර කාලයක් කී කී හිටිය පංචෝපෝදනස්කන්ධය විතර වෙන මොකවත් නෑ කියලා. ආයේ පස්සේ කිව්වා විඥාන නාම රූප විතරයි වෙන මොකවත් නෑ කියලා. ඈ අනිත් දවසේ හැම දෙයකටම හේතුව හිතයි කියලා දැන් කිය කියා ඉන්නවා. ලබන පෙරයායන් පස්සේ ඔය ඔක්කොම එකක් කරලා දෙනවා ඒ කට්ටියට. මෙච්චර කාලයක් කරපු දේවල් එකක් කරලා දෙනවා. ආ මේකත් බලාගන්න මේ කමටහන වඩාගෙන ලබන ලබන ලබන සතියෙන් හොඳේ. එතෙක් ඔබ සම්දෙනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැකවරණයි